සිටින්නේ ගුවන් විදුලි යන්ත්‍ර ළඟට වෙලා අද දින ධර්ම දේශනාවට ඇහුම්කන් දීමටයි. හිමතුනි ධර්ම ශ්‍රවණයට කලින් ධර්ම ශ්‍රවණ ආනිසංස ප්‍රකාශ කිරීම දේශකයාණන් වහන්සේගේ සිරිතක් වශයෙන් මා පළමු කොටම සඳහන් කරන්නට පුළුවනි. මා මාත්‍රිකා වශයෙන් තබාගත් මේ සූත්‍ර පාඨයට අනුකූල වන පරිදි මේ ස්වල්ප වේලාවේදී අපට අවශ්‍ය ධර්ම දේශනාවක් පැවැත්වීමට මා බලාපොරොත්තු වෙනවා. ඒ ධර්ම දේශනාවටම අනුකූල පරිද්දෙන් මේ ධර්ම ශ්‍රවණී ආංශංශ වශයෙන් මා පුංචි කතාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සිදුවෙච්ච එක්තරා සිදුවීමක් මේ ධර්ම ශ්‍රවණයේ පිළිබඳව මතක් කර දීමට මා කැමතියි. පින්වතුනි බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම මහා විහාරස්ථානයේ වැඩ වාසස්ථානය කරන කාලයේදී එක්තරා ප්‍රදේශයක හොරු 499 දෙනෙක් වෙන කරන්ට රැකියාවක් රක්ෂාවක් නැතුව වගේ ඒ ස්ථානවල මං පහරමින් පාර යන එන අයගෙත් ඒ වගේම ගම් ගෙවල් වලට පැනලා මිනිස්සුන්ට හිරිහැර කළා වස්තුව දේපොළ මං කොල්ල කාගෙන සිටිනා වූ හොර කණ්ඩායමක් හිටියා. ඒ අවස්ථාවේදී එක්තරා මිනිසෙක් ඒ මිනිස්සයා ටිකක් නපුරු පාය මිනිහෙක් ඒ මිනිහාගේ ඇස් දෙක ටිකක් රෞද්‍රයි ඇහි බඹ දෙක එකට ගෑවිලා ඒ වගේම ඒ මිනිස්යාගේ රැවුල තඹ පාටයි ටිකක් නපුරු පාහේ මිනිහෙක් මේ මිනිස්යාව මිනිස්සු හැඳුන්වුවේ තඹ දාට කියන මේ නමින් තඹ දාට කියලා කියන්නේ තඹ පාට රැවුලක් නපුරු ඇස් දෙකක් තඹ පාට ඇස් දෙකක් තිවිච්ච මේ පුජ්‍යලයා අර හොරුන් 499 දෙනෙක් ඉන්නා වූ ස්ථානයට ගිහිල්ලා Tamanටත් මේ හොර කණ්ඩායමකට එකතු වෙලා හොරකම් කිරීමට ඇත්තම් හොඳයි කියලා හොර දෙටුවට කියා හිටියා. ඒ හොර දෙටුවා මේ පුජ්‍යලයාගේ ශරීර ලක්ෂණ දැකලා මොහු කවදාවත් හොඳ මිනිසෙක් නෙමෙයි සත්පුරුෂ මිනිසෙක් නෙමෙයි මේ මිනිසයාට ඕනෑම දරුණු වැඩක් කරන්න පුජ්‍යලේ තමන්ගේ මවට උනත් ගහන්න බනින්න පුළුවන් තද හිතක් තියෙන තමන්ගේ පියාට උනත් හිරිහැරයක් කරන්න පුළුවන් චිත්ත ශක්තියක් තියෙන දරුණු පුජ්‍යලේ ඒ නිසා මොහු අපේ කණ්ඩායමට ඇතුළත් කර නොගත යුතුයි කියලා තීරණය කළා. ඔහුව ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ මේ තම්බදාඨී යා හෙවත් තඹදලියා ඒ සොරදෙටුවා සමග හිතවත් වෙනත් ළමින් ආශ්‍රය කරන තවත් හොරෙක් සමග සම්බන්ධ වෙලා ඔහුට තමන්ගේ දුක කියලා කොහොම හරි මේ හොර කණ්ඩායමට ඇතුළත් කරලා දෙන්නටයි කියලා ඉල්ලා හිටියා. එතෙන්දී ඒ හොර දෙතුආගේ සමීපතම මිත්‍රයා ගිහිල්ලා ඒ හොර දෙතුආට කිව්වා මේ පුජ්‍යලයාවත් අපේ හොර කණ්ඩායමට අරගම්මුයි කියලා. ඔහුගේ කී මහක දාන්න බැරි කමට ඒ හොර දෙතුආ අර තමදලියාව තමන්ගේ මේ හොර කණ්ඩායමට ඇතුළත් කරගත්තා. දැන් මෙතන ඉන්නවා හොරු 500ක් පමණ. මේ අය ඒ ඒ ගම්බින් වලට පැනලා හොරකම් කරනවා මහමග වස්තුව දේපොළාර අරගෙන යන මහ ජනතාවගේ ඒවා හොරකම් කරගෙන ජීවත් වෙනවා. මේක මහා කරදරයක් වුණා. ඒ කරදරේ නිසා ප්‍රදේශයේ ජනතාව ගිහිල්ලා රජුරවන්ට දැනුම් දුන්නා. මහරජතුමනි අපිට දැන් ජීවත් වෙන්න විදිහක් නැහැ. හොරු කණ්ඩායමක් සූදානම් වෙලා අපට හිරිහැර කරනවායි කියලා. ඒ අනුව රජතුමා පිරිසක් සූදානම් කළා රාජ බටහිනුත් සමග ඒ ගමේ ජනතාවත් සමග ගිහිල්ලා මේ හොර කණ්ඩායම වට කරලා අල්ලගත්තා. ඒව අල්ලගෙන අධිකරණයට ඉදිරිපත් කළා. උසාවියට ඉදිරිපත් කළා. නඩු අහලා මේ අයට තීරණයක් දුන්නා ඒ හොරු 500ක් දෙනාවම හිසගසා දාලා මරන්නට ඕනයි කියලා. එතෙන්දී මේ රාජකාරිය කරන්න මේ චෝර ඝාතක වැඩේ කරන්න කෙනෙක් කවුද කියලා මේ පිරිසෙන්ම හෙව්වා. ඒ හොයනකොට අර හොර දෙටුවගෙන් ඇහුවා උඹට පුළුවන් නම් මේ අනික් සියලු දෙනාගේම හිස ගසා දාලා උඹට රජයේ තනතුරකුත් ලබාගෙන තවත් සව සම්පතුත් ලබාගෙන මේ රාජ්‍ය සේවයක් වශයෙන් මේ චෝරඝාතක කර්මය කරන්න පුළුවන් උඹ කරනවාද කියලා හොර දෙටුවගෙන් ඇහුවා. ඒ හොර දෙටුවා කිව්වා මහරජතුමනි මට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. මමත් එක්ක එකට ඒ රැකී ආරක්ෂාවල් කරව මිනිස්සුන්ගේ හිස සිඳින්ද මට කිසිදේත් පුළුවන් කමක් නැහැ කියලා ඔහු ඒ ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ අනික් හැම දෙනාගෙන්ම අහගෙන අහගෙන ගිහිල්ලා අන්තිමට අර කියාපු තඹදැලියාගෙන් ඇහුවා ඔබට පුළුවන් ද මේ හොරු ටික මරා දාන්න කියලා. ඔබට ඒ වගේම රාජකාරියට වැටුපක් ගෙවනවා ඒ වගේම තව සැලකිලි සම්මාන කරනවා කියලා රජුරෝ කිව්වා. ඒක පාටම මේ තඹදැලියා මේ රාජකාරිය බාරගත්තා මම කරන්නම් කියලා. ඉන් පස්සේ පින්වතුනි මොකද වුනේ? අර තමුණුත් එක්ක එකට හොරකම් කරපු ඒ සියලුම හොරු ටික මේ තඹදැලියා ඒ චෝර ඝාතක තනතුරටපත් වෙලා ඒ සියලු දෙනාම මරණයටපත් කළා. ඉන් පස්සේ පින්වතුනි මේ විදිහට නැගෙනහිර ප්‍රදේශයෙන් හොරු 500කුත් බටහිර ප්‍රදේශයෙන් හොරු 500කුත් උතුර ප්‍රදේශයෙන් ඒ වගේ හොරු 500කුත් ඒ වගේම දකුණු ප්‍රදේශයෙන් තවත් හොරු 500කුත් කියන සියලුම දෙනා මේ මරණයට නියම කළා මේ චෝර ඝාතකයා අතින් මරණයට පත් කළා. ඒ විදිහට මේ සම්බ දාඨිකයා හෙවත් සමදැලියා මේ රාජකාරිය බාර අරගෙන අවුරුදු 55ක් මුළුල්ලේ චෝරඝාත කර්මය කළානේ පින්වතුනි. එහෙම කරගෙන කරගෙන ගිහිල්ලා අන්තිමට මොහු වයස්ගත වුණාට පස්සේ හරියකට මිනිහෙක්ගේ බෙල්ලට කඩුපාර ගහන්නත් බෑ. ඒ මරණය නියමාකාරයෙන් කරන්නත් බෑ අතපය දුර්වල වෙලා. ඉන් පස්සේ මහ ජනතාව ගිහිල්ලා රජුරවන්ට පැමිණිලි කර හිටියා මේ හොරා මේ චෝර ඝාතකයා දැන් හරියට ඒ රාජකාරිය කරන්න බෑ මරණයටපත් වෙන මිනිස්සුන්ටත් එක පාරකින් මරන්න පුළුවන් එක දෙතුන් පාර කඩු පාරවල් ගහලා මරණයටපත් වෙන එක්කෙනාටත් හුඟක් කරදර වෙනවයි කියලා. ඉන්පස්සේ රජතුමා මොකද කරන්නේ? ඒ මිනිස්යාව ඒ රාජකාරියෙන් විශ්‍රාම යවුවා. විශ්‍රාම යවලා වෙනත් පුජ්‍යලේ ඒ සඳහා යෙදෙව්වා. ඊට පස්සේ මේ චෝර ඝාතකයා කල්පනා කළා අනේ මං අවුරුදු 55ක් මුළුල්ලේ ගිහිල්ලා මේ රාජකාරිය කළා මිසක මේ ලේ ගෑවිච්ච වස්ත්‍ර ඇඳුම් පැළඳුම් ඇඳගෙන මේ අලුගෝසු වැඩේ මේ වදක ක්‍රියාව සිද්ධ කළා මිසක මට කවදාවත්වත් හොඳට කැඳක් බොන්න බැරි වුණා කිරි ටිකක් බොන්න බැරි වුණා ආහාරයක් හරියට ගන්න බැරි වුණා හොඳ වස්ත්‍රයක් අඳින්නට බැරි වුණා දානයක් මානයක් මොකක්වත් දෙන්න බැරි වුණා ඒ නිසා ගෙදර තමන්ගේ භාර්යාවට කතා කරලා කියනවා සොඳුර අද හොඳට කැඳ උයන්න ඕනේ බත් උයන්න ඕනේ මම රාජකාරියෙන් පෙන්ෂන් ගත්තා ඒ නිසා මට අද හොඳට කාලා බීලා විවේක ගන්න ඕනේ කියලා මේ මිනිස්සයා තමන්ගේ භාර්යාවට ඒ ආහාර පාන පිළියෙල කරන්නටයි කියලා ගියා නාගන්න අර තමන්ගේ අවුරුදු ගණනාවක් මුළුල්ලේ ගෑවිච්ච ලේ තිබිච්ච ඒ වස්ත්‍ර අයින් කරලා හිටන් හොඳ පිරිසිදු වස්ත්‍රයක් ඇඳගෙන නාගෙන තියාගෙන ආපහු ආ වගේ දෙච්ච. ඒ එන අවස්ථාවේ මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වුණා පින්වතුනි. අපගේ සරියුත් මහරහතන් වහන්සේ ඒ දවස වෙන විට නිරෝධ සමාපත්තියට සමවැදිලා දවස් 7ක් ගත වෙලා අද කාටද උපකාරයක් කරන්න කියලා ලෝකේ දිහා බැලුවා. බැලුවාම උන්වහන්සේගේ ඥාණයට පෙනී ගියා අද මේ තමදැලියා තමන් කරපු මේ චෝරඝාත කර්මය කළා යම් කිසි පිනක් දහමක් සිද්ධ කර ගැනීමට යොමු වෙලා තියෙනවා ඒ නිසා ඔහුට අනුකම්පා පිණිස ඒ ස්ථානයට වඩින්න ඕනයි කියලා. පින්වතුනි සරියුත් මහරහතන් වහන්සේ සිවුරු ගැටවටු ගන්වාගෙන අර මිනිස්සයා ගිහිල්ලා කැඳ ටිකක් වක් කරගෙන භාජනයකට බොන්න හදන අවස්ථාවේදී සරියුත් මහ රහතන් වහන්සේ තෙන්ට වැඩම කළා. එතකොට මේ තබදලියා කල්පනා කළා මට මෙච්චර කාලයකට දානයක් දෙන්න බැරි වුණා. මම ගිහිල්ලා උන්වහන්සේට දානයක් පූජා කරන්න ඕනේ කියලා ගිහිල්ලා දන ගහලා වැඳලා උන්වහන්සේගෙන් පාත්‍රය ඉල්ලුවා. ඒ පාත්‍රය අරගෙන ඇවිල්ලා හොඳට දානේ බෙදුවා. සරියුත් හාමුදුරන්ටත් වැඩ ඉඳ ආසනයක් පනෝලා ඒ ස්ථානයේ වැඳලා නමස්කාර කළා උන්වහන්සේට මේ දාන පාත්‍රය පිළිගන්නවා. ඒ වගේම කැඳ පාත්‍රයක් පිළිගන්නවා. ඊට පස්සේ සරුවත් හාමුදුරුව කල්පනා කළා මේ මිනිස්සයා කැඳවීමේ ආශාවෙන් තමයි හිටියේ. ඒ නිසා ඒ මිනිහට කිව්වා ඔබ ඔය ගත්ත කැඳ භාජනය බීලා අවසන් කරන්නට කියලා. ඒ විදිහට මේ මිනිස්සයා ඒ කැඳ භාජනය අනුභව කළා. ඒ මිනිස්යාට පේන්නේ සරියොත් මහරහතන් වහන්සේ ඒ දාණය වැළඳුවා. ඊට පස්සේ ඒ මිනිස්යා සරියොත් හාමුදුරන්ට පවන් පතක් අරගෙන උන්වහන්සේට පවන් සැලුවා. එතකොට සරියොත් හාමුදුරෝ කල්පනා කළා තමන් වහන්සේ මේ සංසාර නැමැති දාහයෙන් අත්මිදලා ඉන්න නිසා තමන් වහන්සේට පවන් සැලීමට අවශ්‍ය නැහැ. ඒ ළඟ හිටපු මිනිස්සෙකුට කතා කරලා කිව්වා මේ තඹදැලියාට පවන් සලන්ටේ කියලා ඒ පවන් අත්තේ. ඊට පස්සේ දැන් මොහුට ධර්ම දේශනා කිරීමටයි සූදානම් වන්නේ. සරියුත් හාමුදුරුවෝ ධර්ම දේශනා කරගෙන යනකොට අර මිනිස්යාට ධර්මයේ ගැන වැටහීමක් ඇති වුණේ නැහැ. මොකද තමන් කරපු පව් ගැන ගැන කල්පනා කළා. ඒ නිසා තමන්ට මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් වෙද්දෝ කියන සැකය ඇති වුණා. එහෙම ඇති වෙලා සරියුත් හාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් අහනවා ස්වාමීනි මේ මෙච්චර කාලයක් මම මේ පව්කම් කළා මට මේකෙන් පව් සිද්ධ වෙනවද කියන මේ ප්‍රශ්නය ඇහුවා. එහෙම ඇහුවාම සරියුත් හාමුදුරුවෝ දීපු උත්තරේ තමයි මේ මිනිසයා කර්ම විපාක ගැනවත් ධර්මයේ ගැනවත් දන්නේ නැහැ. නමුත් ඒ අවස්ථාවේ හැටියට මේ මිනිසයාගේ හිත සකස් කරන්නට අවශ්‍ය නිසා පින්වත ඔබ තමන්ගෙම කැමැත්තෙන් මේ චෝරඝාත කර්මය කළාද එහෙම නැත්නම් යම් කිසි කෙනෙකුගේ විධානයකින් අනකිරීමකින් මේ දේ සිද්ධ කළාද කියලා ඇහුවා. ස්වාමීනි මම රජුරුවන්ගේ අනපරිදි රජුරුවන්ගේ විධානයේ පරිදි මේ කටයුත්ත කළයි කිව්වා. ආ එහෙමනම් මොන පවුද කියන මේ ප්‍රශ්නේ පමණක් සරියුත් හාමුදුරුවෝ ඔහුට මතක් කළා. ඊට පස්සේ මොහු කල්පනා කළා මට මේකෙන් පවක් සිද්ධ වෙන්නේ නැහැ කියලා කල්පනා කළාම උන්වහන්සේ ධර්ම දේශනා කරගෙන ගියා. ඒ ධර්ම දේශනා කරගෙන කරගෙන ගියාට පස්සේ මොහුගේ හිත ප්‍රසන්න වුණා, පැහැදුනා ධර්මයේ කෙරෙහි. එතෙන්දී මොහුගේ හිත ප්‍රසාදයටපත් වුණා. සරියුත් හාමුදුරුව තමන්ගේ ගමන උන්වහන්සේ වැඩියා. ඊට පස්සේ මේ මිනිසයා ආහාර පාන ආදී දේවල් බුද්ධි විඳලා එළියට පහළියට බහැලා ටිකක් ඇවිදින්න ගියා. ඒ අවස්ථාවේදී එක්තරා එළදෙනක් ඇනලා මේ සමදැලියාව හෙවත් චෝරඝාතකයාව මරණයටපත් වුණා. ඊට පස්සේ මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේට සවැත් නුවර ජේතවනාරාමේ අනෙකුත් භික්ෂූන් වහන්සේලා විසින් මේ කරුණ සැලකල හිටියා. ස්වාමීනි මේ සමදැලියා අවුරුදු 55ක් මුළුල්ලේ චෝරඝාත කර්මය කරමින් ඉඳලා අද සරියුත් හාමුදුරුවන්ට දානෙකුත් පූජා කරලා ඊට ස්වල්ප කාලයකට පස්සේ ඉරදෙනක් විසින් ඇනලා මරණයටපත් වුණ ඔහුගේ ගමන කුමක්ද කියලා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කළා අවසාන ආසන්න කර්මයේ වශයෙන් ඔහු ඒ Nirodha Samapattiyට සමවැදුණි. සරියුත් හාමුදුරුවන්ට දානයක් පූජා කළා. ඒ දේ හිතේ බලපෑත්තුපු නිසා චුතිය ලබද්දී අවසාන චුති චිත්තේ වශයෙන් ඔහුට මරණාසන්න මොහොතේ ඒ තමන් කරපු පින්කම මතක් වෙලා තෞතිසා දිව්‍ය ලෝකයේ උපන්නයි කියලා ප්‍රකාශ කළා. පින්වත්නි බලන්න බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයේ දේශනා කළා යෝචේ ගාථා සතං භාසේ අනත්ථ පද සංහිතා ඒකා ගාථා පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මති කියලා ප්‍රයෝජනයක් නැති ගාථා ප්‍රයෝජනයක් නැති වචන අනර්ථවත් වචන සිය ගණනක් දේශනා කරනවට වඩා සිය ගණනක් කියනවට වඩා ඒකා ගාථා පදං සෙය්‍යෝ එක ගාථාවක් කියනවනම් යම් කිසි දෙයක් අහලා සංසිඳීමට පුළුවන් එක ගාථා පදයක් අහනවනම් ඒ ඒ ගාථා 100ක් අහනවට වැඩිය වටිනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ අවස්ථාවේදී ඒ ධර්ම දේශනාව අහගෙන හිටපු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව් පිරිසෙන් බොහෝ දෙනෙක් සෝවාන් ආදී මාර්ගඵලවලටපත් වෙච්ච බව මේ කතාවේ සඳහන් වෙනවා. මෙතෙන්දි මා මාත්‍රිකා වශයෙන් කවාගත්ත පින්වතුනි කර්මය පිළිබඳව අපිට බලපවත්වන ආකාරයේ පැහැදිලි කිරීමට සුභ සූත්‍රයෙන් උපුටාගත් කොටසක් එක එක් දවසක් සුභ කියන මානවකයා සුභ කියන තරුණයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ස්වාමීනි මේ ලෝකයේ මිනිස්සු මේ ලෝකේ අපේ අතර ජීවත් වෙන අය ඇතැම් කෙනෙක් සමහර කෙනෙක් ඊ타ත්ම රූප සම්පන්නයි. තව කෙනෙක් ශරීරයෙන් අවලක්ෂණයි. ඒ වගේම සමහර කෙනෙක් බුද්ධියෙන් ඊ타ත්ම ඉහළයි. පඬිතකමින් ඉහළයි. තව සමහර කෙනෙක් මෝඩයි. ඒ වගේම තවත් සමහර කෙනෙක් ධනවන්තයි. තවත් සමහර කෙනෙක් දුප්පත්. තවත් සමහර කෙනෙක් පෝසත් තවත් සමහර කෙනෙක් දුප්පත් මේකට ස්වාමීනි හේතුව කුමක්ද සමහර කෙනෙක් අවුරුදු 80ක් 90ක් ජීවත් වෙනවා තව සමහර කෙනෙක් අවුරුදු 10න් 15න් 20න් 25න් මේ වගේ අඩු ආයුෂෙන් කරුණී කරනවා ඒකට හේතුව කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් මේ සුභ මානවකයා ප්‍රශ්න කළා එතෙන්දී බුදුරජාණන් වහන්සේ කම්මස්සකා මානව සත්තා කම්මදායාදා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණා කම්මං සත්‍යේ විභජති යදිදං හීනප්පණීතතාය කියලා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ සත්වයින්ගේ මිනිස්යන්ගේ විවිධ වූ විෂම වූ ගතිවලට හේතුව පෙන්눔 කරවදාලා. තරුණය සත්වයෝ කර්මයේ සොකීය කොට ඇත්තාහ. ඒ වගේම කර්මයේ දායාද කොට ඇත්තාහ. ඒ වගේම කර්මය ප්‍රධාන කොටයි හැම සත්‍යයක්ම ජීවත් වෙන්නේ. කම්ම බන්දු කර්මය තමගේ එකම නෑයා. කම්ම පරිසරණ කර්මය තමයි පිළිසරණ වෙන්නේ. ඒ වගේම කම්මං සත්‍යේ විභජති යදිදං හීනප්පණීතතාය කර්මයෙන් මේ ලෝකයේ සත්වයෙන් උසස් පහත් වශයෙන් බෙදනවාය කියන මෙන්න මේ වාක්‍ය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. එතකොට පින්වතුනි මේ කාරණය ගැන විමසා බැලීමේදී කර්මයෙන් මේ ලෝකයේ සියල්ලම වෙනවද කියන මේ ප්‍රශ්නයක් අපි දැනගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කර්මයේ පිළිබඳව මේ ප්‍රකාශය සිද්ධ කළත් කර්මයෙන් සියල්ලක්ම සිද්ධ වෙන බව මෙයින් ප්‍රකාශිත වන්නේ නැහැ. සාමාන්‍ය රීතිය තමයි ලෝකයේ කර්මයේ පිළිබඳව විග්‍රහ කිරීමේදී කුසල කර්මයන් කරපු තැනැත්තාට කුසල විපාකයක් ඒ වගේම අකුසල කර්මය සිද්ධ කරපු තැනැත්තාට අකුසල විපාකයක් ඒකාන්තයෙන් සිද්ධ වෙනවා. නමුත් සමහර අවස්ථාවලදී එහි යම් යම් වෙනස්කම් සිද්ධ වෙනවා. දැන් මේ විදිහේ වෙනස්කමක් සිද්ධ වෙච්ච අවස්ථාවක් තමයි අපිට අර චෝරඝාතකයාගේ කතාවෙන් හෙළිවන්නේ. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං කියන මේ න්‍යායට අනුව යම් බඳු බීජයක් වැපුරුවා නම් ඒ වපුරාපු බීජයට අනුරූප විපාකයක් ඵලයක් අපිට ලැබෙනවා. ඒ වගේම කුසලයට කුසල විපාකයක් අකුසලයට අකුසල විපාකයක් ඇති වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ අරුණහම අපිට යම් යම් කතා ප්‍රවෘත්ති මාර්ගයෙන් මේ යම් යම් අවස්ථාවල් වලදී ඊට වෙනස් ක්‍රමයකට ඒ මිනිස්යාගේ අවසාන චුති චිත්තය ක්‍රියා කරපු ආකාරයට ඒ තමන්ගේ පරලෝක ගමන වෙනස් වෙන බව ප්‍රකාශ කිරීමට පුළුවනි. සියල්ලම කර්මයෙන් සිදුවේ කියන මේ කාරණේ බුදුරජාණන් වහන්සේ කොයි මොහොතකවත් ප්‍රකාශ කර නැහැ. මේ ලෝකයේ තියෙනවා අපි කවුරුත් අහලා තියෙනවා දන්නවා උතුණියාම බීජනියාම කම්මනියාම ධම්මනියාම චිත්තනියාම කියලා ලෝකයේ පවත්වන ලෝකය පාලනය කරන ධර්ම පාක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන එකට කියනවා පංච නියාම ධර්මයේ කියලා. උතු නියාම කියලා කියන්නේ ඒ ඒ ඍතුවලදී ලෝකයේ ඇතිවන්නා වූ යම් කිසි ගති පැවතුම් තියෙනවා නම් ඒවට කියනවා උතු නියාම කියලා. දැන් මේ දවස්වල අපි බැලුවාම උදේට තද හීතලක් බලපවත්වනවා. ඒක ඒ ඍතුවේදී ඇතිවන්නා වූ ස්වභාව ධර්මයක් ඒක කවුරුවක් කරන දෙයක්වත් කර්මයකින් සිද්ධ වෙන දෙයක්වත් නෙවෙයි. ඒකට කියනවා උතු නියාම කියලා. ඊළඟට බීජ නියාම කියලා කියන්නේ මේ පැලවෙන ද්‍රව්‍ය ඇට වර්ග, දඬු වර්ග, කොළ වර්ග ඒවා යේ යම් කිසි ශක්තියක් බලයක් තියෙනවා පිළිටපු ඒකට කියනවා බීජ නියාම කියලා. දැන් අපි යම් කිසි ස්ථානයක ඵල වර්ගයක් හාරලා තවත් තැනක දාලා තිබ්බයින් පස්සේ සමහර වෙලාවකට ඕක හිතවන්න ඕනෙත් නෑ. ඕක ඉඳන්න ඕනෙත් නෑ. ඒක ඉබේම දලු දාලා කොණ්ඩියක් එහෙම නැත්නම් බීජයක් අංකුරයක් පැන නැගිලා යනවා අපිට පේනවා. ඒක තමයි බීජ නියාම ධර්මය කියලා කියන්නේ. ඒක කවුරුවත් කරන වැඩ නෙමෙයි. දැන් අපි බැලුවයින් පස්සේ පොල් ගෙඩියක් අරගෙන ඒ පොල් ගෙඩියේ තියෙනවා එක පැත්තක යම්කිසි සිදුරු තුනක් වාගේ මතුවෙච්ච. ඒක කවුරුවත් කරපු දෙයක් නෙවෙයි. ඒවා පැලවෙන අවස්ථාවට ඒක ක්‍රියාත්මක වෙලා ඒක පැලවෙනවා. ඒක බීජය ව්‍යාප්ත වීම සඳහා. ඒකට කියනවා බීජ නියාම කියලා. ඊළඟට ධම්ම නියාම කියලා කියනවා මේ ලෝකයේ ස්වභාවයෙන් ඇති වෙන දේවල්. සමහර අවස්ථාවට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබාපු වෙලාවේදී මේ ලෝකය කම්පා වෙනවා භූමි කම්පා වෙනවා උන්වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍ර ධර්මයේ දේශනා කරපු අවස්ථාවේදී මේ ලෝකය කම්පා වුණා. අන්න ඒ වගේ ස්වභාව ධර්මයෙන් සිද්ධ වෙන දේවල් ඒවට කියනවා ධම්ම නියාම කියලා. තවත් අපිට මේ ලෝකේ බොහෝ වෙලාවල් වලදී ස්වභාව ධර්මයෙන් සිද්ධ වෙන යම් යම් දේවල් තියෙනවා. ඒවා කර්මයෙන් සිද්ධ වෙන දේවල් නෙමෙයි ධම්ම නියාම කියලා අපිට ඒවා හඳුන්වන්න පුළුවන්. ඊළඟට චිත්ත නියාම චිත්ත නියාම කියලා කියන්නේ අපේ හිත්වල ක්‍රියාකාරීත්වය හිත් ක්‍රියා කරන ආකාරය සමහර වෙලාවකදී අපේ හිතට ක්‍රෝධයක් ඇති වෙනවා සමහර වෙලාවකදී මෛත්‍රියක් ඇති වෙනවා සමහර වෙලාවකදී කෙනෙක් දුකටපත් වෙලා ඉන්නවා නම් ඔහු දුකින් නිදහස් කිරීමේ චේතනාව වශයෙන් කරුණාවක් ඇති වෙනවා ඒවා චිත්ත නියාම ධර්ම. ඒ වගේම අපේ එකම හිතේ චෛතසික 52ක් ඇති වෙනවා ඒකත් චිත්ත නියාම ධර්මයක්. ටික ලෝකෝත්තර වශයෙන් අපිට ඇතිවන්නා වූ යම් යම් හිත් පිළිබඳව විග්‍රහය චිත්ත නියාම වශයෙන් සඳහන් කරන්න පුළුවන්. ඒවා අපිට අභිධර්ම ක්‍රමයෙන් ගොඩාක් තේරුම් ගන්නට පුළුවනි. ඊළඟට කම්ම නියාම කියලා කියන්නේ අපේ යම් යම් අවස්ථාවල් වලදී කර්ම රැස් කරනවා ඒ කර්ම වලට කියනවා කුසල කර්ම කියනවා අකුසල කර්ම කියලා කියනවා සමහර වෙලාවට මේ කුසලක් නොවන අකුසලක් නොවන අව්‍යාකෘත කර්ම අපාතින් සිද්ධ වෙනවා. දැන් යම් කිසි කෙනෙක් බස් එකක නැගලා ගමනක් යනවා. ඒ යන අවස්ථාවට අපි බස් එකේ යන්න මුදලක් දෙනවා. ඒ වගේම බස් එකේ යනකොට යම් යම් දේවල් දකින්න හම්බ වෙනවා යම් යම් පුජ්‍යලියෝ දකින්න හම්බ වෙනවා ඒ අය දැක්කයි කියලා හිතේ යම් කලයක් සිද්ධ වෙන නොවන දේවල් ඊළඟට පින්වතුනි යම් යම් අවස්ථාවල් වලදී අපි දානමාන ආදී දෙනවා වන්දනා ගමන් යනවා සීල රකින්නවා භාවනා කරනවා අන්න ඒවා කුසල කර්ම වලට අන්තර්ගත වෙනවා තවත් සමහර අවස්ථාවකදී මිනිස්සු යම් යම් අකුසල කර්මයන් කරනවා ප්‍රාණඝාත අදත්තා දාන කාමමිත්‍යාචාර ආදී අකුසල ධර්මයන් ඒ වගේම දස අකුසල ධර්මයන්හි නිරත වෙනවා යම් යම් දෙනා අන්න ඒවා අකුසල කර්ම වශයෙන් සඳහන් කරන්නට පුළුවනි. ඉතින් මේ ආකාරයට ලෝකය පවත්වන්නා වූ ධර්මතා පහක් තියෙනවා. ඒ ධර්මතා පහට කියනවා පංච නියාම ධර්ම කියලා. ඒ පංච නියාම ධර්මයන්ගෙන් එකක් පමණයි මේ කර්ම නියාම කියලා කියන්නේ. ඊළඟට අපි බැලිය යුතුයි කර්මයක් සිද්ධ කළයින් පස්සේ ඒ කර්මයට කරුණු කීපයක් සම්බන්ධ වෙනවා විපාක දීමේදී අපි කර්මය කියලා කියනවා යම්කිසි ක්‍රියාවක් සිද්ධ කළයින් පස්සේ ඒක කුසල කර්මයක් වෙන්නටත් පුළුවන් අකුසල කර්මයක් වෙන්නටත් පුළුවන් ඊළඟට ඒ කර්මය සිද්ධ කර ගැනීම සඳහා යම් යම් දේවල් අපි උපයෝගී කර ගන්නවා ශ්‍රද්ධාවන්ත උපාසක මහත්මයෙක් නම් ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් නම් සමහර අවස්ථාවල් වලදී අපි මල් වට්ටියක් අර ගන්නවා හඳුන් කූර ටිකක් අර ගන්නවා ඒ විදිහට මල් පහන් සුවඳුම් ආදියෙන් බුදුරජාණන් වහන්සේට පූජා පවත්වනවා. අන්න ඒවා තමන් උපයෝගී කරගන්නා වස්තුව. ඒ වගේම සමහර අවස්ථාවල් වලදී ගති නිමිති කියලා අපි සඳහන් කරනවා මැරෙන්න කිට්ටු වෙනකොට තමන් උපදින්නා වූ ලෝකයේ පිළිබඳව යම් යම් නිමිති පහළ වෙනවා මේ අහවල් ස්ථානයටයි යන්නේ කියලා. ඒ වගේ මරණාසන්න මොහොතේදී බොහොම වේගවත් විදිහට මේ එදා කරපු අවස්ථාවේ දෙයක් වශයෙන්ම ඒ කර්මයක් කර්ම නිමිත්තක් ගති නිමිත්තක් ඒ මිනිස්යාගේ හිතට පහළ වෙනවා කර්මය කියලා කිව්වේ තමන් කරපු කුසල කර්මයක් අපි ගත්තොත් ඒ කුසල කර්මය තමන්ගේ හිතට වැටෙනවා අර අපි බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු ධම්මික කියන උපාසක වුණ නැහැ ගැන අහලා තියෙනවා ඔහුට මරණාසන්න මොහොතේදී තමන් සිද්ධ කරපු පින් පිළිබඳව අවබෝධයක් ඇති වුණා. ඒ වගේම කර්ම නිමිති වශයෙන් තමන් දැක්කා මේ කුසලයේ නිසා තමන් බණහන අවස්ථාවල් ඒ වගේම භාවනා කරන අවස්ථාවන් උපාසකයන් පිරිවරාගෙන ඒ ගත කරපු කාලය ඔහුට පෙනුණා. අන්න ඒවා කුසල කර්මයේ කර්ම නිමිති වශයෙන් සඳහන් කරන්නට පුළුවන්. ඊළඟට ගති නිමිති කියලා කියන්නේ යම්කිසි සත්වයක් යම්කිසි මිනිසෙක් ඊළඟ භවයේ උප්පත්තිය ලැබනවා නම් ඒ උප්පත්තිය ලබාපු ස්ථානය පිළිබඳව නිමිති උප්පත්තිය ලබන ස්ථානය පිළිබඳව නිමිති Tamanට පහළ වෙනවා මේ ධම්මික උපාසක උන්නහැට පෙනුණා තමන්ව දිව්‍ය ලෝකයෙන් ඇවිල්ලා දිව්‍ය රත ගෙනහලා තමන්ව එක්කලා යන ආපු ආකාරයක් පෙනුණා. ඒක තමයි ගති නිමිත්ත කියලා කියන්නේ. ඊළඟට පින්වතුනි අපි අකුසල පක්ෂය ගැන කතා කරලා බැලුවොත් සරත් නුවර ජේතවනාරාමයේ අසල හිටිය චුන්ද සූකරිකයා කියලා ඌරන් මරණ එක්තරා හූරු වැද්දෙක්. ඔහු මරණාසන්න මොහොතේ දවස් 7ක් මුළුල්ලෙහි දුක් විඳ කෑ ගැහුවා. ඌරෙක් වගේ කෑ ගැහුවා. ඒ කෑ ගැහුවේ තමන් අපායේ උපදින්නට Tamanට සිද්ධ වෙලා තියෙනවා ඒ අපාය පිළිබඳව ඒ අවේචි මහා නරකයේ ගිනිදැල් යම පල්ලම් වැනි මේ සත්වයන් දැකීමෙන් මේ தত্ত্বය අවබෝධ වීමෙන් ඔහු මරණාසන්න මොහොතේ බෝ ඒ ඌරන් කෑ ගහන්න වගේ ඒ වගේම බය වෙලා අපායේ ගිනිදැල් දැකලා බය වෙලා කෑ ගැහුවා. ඒවට කියනවා ගත නිමිති කියලා මේ චුන්ද සූකරය චුන්ද සූකරිකයා අපායේ ඉපදීමට සෝදානම් වෙලා හිටපු නිසා ඔහුට ඒ ගති නිමිති පහළ වුණා. ඊළඟට පින්වතුනි අපේ විශේෂයෙන්ම දැනගත යුතු කාරණා කීපයක් කියනවා මේ කර්මයේ සම්බන්ධයෙන්. අපි යම්කිසි කුසලයකින් උප්පත්තිය ලැබුවට පස්සේ ඒ කුසලයෙන් උප්පත්තිය ලබාපු එක්කෙනාට කර්මයේ විපාක දීමට කරුණු හතරක් මූලික වෙනවා. එයින් එකක් කියනවා කාල සම්පත්තිය කියලා. අනික කියනවා උපදි සම්පත්තිය, ඊළඟ එක ගති සම්පත්තිය, ඊළඟ එක ප්‍රයෝග සම්පත්තිය. කාල සම්පත්තිය කියලා කියන්නේ යම් කිසි පින් කරපු පුජ්‍යලයේ ඒ කාලය ඊ타මත්ම හොඳනම් ගොවිතැන්පත් සරුසාරණ අටු කොටු පිරලා තියෙනවා නම් ඒ වගේම කාලගුණය හොඳ නම් සීත ඍතුවට සීතලත් වස්සාන කාලයට වර්ෂාවත් ග්‍රීෂ්ම කාලයට ග්‍රීෂ්මයත් මේ ආදී වශයෙන් හොඳ කාලයක ඉපදිලා ඉන්නවනම් ඒ හොඳ කාලයක උපන් තැනත්තාට කුසලය පිළිබඳව කුසල විපාක ලබා දීමට මහත් උපකාරයක් වෙනවා මේ කුසල කර්ම විපාක දීමට උපකාර වන කරුණු පහක් තමයි කරුණු හතරක් තමයි මේ කාල සම්පත්තිය, උපදි සම්පත්තිය, ගති සම්පත්තිය, ප්‍රයෝග සම්පත්තිය කියන මෙන්න මේ කරුණු. ඊළඟට පින්වතුනි උපදි සම්පත්තිය කියලා කියන්නේ මේ රූප සම්පන්නව උප්පත්තිය ලැබීම. දැන් බලන්න අපි යම් කිසි තැනකට ගියාම හොඳ කඩවසම් පෙනුමක් ඇති හොඳ ආරෝහ පරිණාහ දේහ සම්පත්තියක් ඇති පැවිදි කෙනෙකුට හෝ ගිහි කෙනෙකුට හෝ අපි කවුරුත් ඒ ඔහුට සලකනවා එබඳු රූප සම්පත්තියක් ඇති පුජ්‍යලයා දැක්කයින් පස්සේ අපේ හිතේ ප්‍රීතියක් ඇති වෙනවා යම් කිසි ස්ථානයකට ගියාම ඔහුට සැලකිලි සම්මාන ලැබෙනවා ඉතින් ඒ වගේ උපදි සම්පත්තිය කියලා කියන්නේ රූප සම්පත්තිය නිසා තමන්ගේ පින වඩ වඩාත් විපාක දෙනවා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ ඛේම කියලා එක්තරා තරුණ සිටුවරේ යම්කිසි වරදක් කළා. ඒ වරදක් කරලා ඔහු රජුරෝ ළඟට එක්කලාවා දඬුවම් පමුණුවන් විනිශ්චයක් දීලා. රජුරෝ බැලුවා අධිකරණයේ ඇත්තෝ මොහු මරණීය දඬනය නියම කළත් රජුරෝ කල්පනා කළා මේ වගේ ලස්සන මිනිස්සෙක් කොහොමද මරලා දාන්නේ කියලා. ඔහුව මරණින් නිදහස් කළා. බලන්න උපදි සම්පත්තිය නිසා, රූප සම්පත්තිය නිසා මොනතරම් භාග්යක් ලැබුණාද කියලා. ඒ වගේ අදත් අපිට නොයෙක් විදිහේ දේවල් අහන්නට දකින්න ලැබෙනවා. මේ රූප සම්පත්තිය ඇති අයට නොයෙක් විදිහේ ආයතනවල රැකී ආරක්ෂාවන්, ඒ වගේම පිට රට ගමන් කිරීමට ගුවන් බලපත්‍ර, ඒ වගේම වෙනත් ආයතනවල ඒ රූප සම්පත්තියෙන් යුක්ත අයට ඒ රැකී ආරක්ෂා ආදී දේවල් ලැබෙනවා. ඒක තමයි උපදි සම්පත්තිය කියලා කියන්නේ. හොඳ ආරෝහ පරිණාහ දේහ සම්පත්තියක් තියෙන අය රජයේ ඒ වගේම යම් යම් ස්ථානවල බොහොම ඉහළ තනතුරු වලටපත් වෙන බව අපි දැකලා තියෙනවා. ඒදත් මේ රූප සම්පත්තිය නිසා මේ ඛේම කියන මේ සිටුවරයා මරණයෙන් නිදහස් වුණා. ඒ රජුරුව ඔහුට මරණේ දඬුවම දුන්නේ නැහැ. ඔහු මරණයෙන් නිදහස් කළා. ඊළඟට කියනවා ගති සම්පත්තිය කියලා. ගති සම්පත්තිය කියලා කියන්නේ අපි දිව්‍ය ලෝකයේ සහ මනුස්ස ලෝකයේ ඉපදීමයි. ගතිය කියලා කියන්නේ පරලෝක ගමනෙහිවත් උප්පත්තියනේ. එතකොට මනුස්ස ලෝකයක උප්පත්තිය ලැබීමට හොඳ පිනක් තියෙන්නට ඕනේ. ඒ වගේම දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලැබීමටත් ඒ වගේම පිනක් තියෙන්න ඕනේ. යම්කිසි කෙනෙක් යම්කිසි කුසල කර්මයක් සිද්ධ කළා මනුස්ස ලෝකයේ උප්පත්තිය ලැබුවා නම් ඔහුට තමන් සංසාරයේදී සිද්ධ කළා වූ කර්මවල සැප විපාක ලබා දෙන බව අපි මතක තබා ගත යුතුයි. ඊළඟට පින්වතුනි මේ ප්‍රයෝග සම්පත්තිය කියලා කියන්නේ සමහර වෙලාවකට අපිට පුළුවන්කම තියෙනවා අපිට යම් යම් අපල උපද්දර සුළු වශයෙන් පැවුණත් යම් යම් කාරණා හේතු නිසා යම් යම් කටයුතු සිද්ධ කිරීම නිසා ඒ අපල උපද්‍රව වලින් දුර වීමට මේ ප්‍රයෝග සම්පත්තිය කියන එකට අපිට හොඳ කතා වස්තුවක් ඉදිරිපත් කරන්නට පුළුවනි බුදුරජාණන් වහන්සේගේ කාලයේදී අනුරුද්ධ හාමුදුරුව අනුරුද්ධ මහරහතන් වහන්සේ එක්වරක් කිඹුල්වත් නුවරට වැඩම කළා. ඒ කිඹුල්වත් නුවරට 500ක් රහතන් වහන්සේලා පිරිවරාගෙන උන්වහන්සේ වැඩියා ඒ වැඩපු අවස්ථාවට සියලුම නෑදෑයෝ ඇවිල්ලා මේ අනුරුද්ධ හාමුදුරුවන් අනුරුද්ධ රහතන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට নমස්කාර කළා වැඳා පූජා කළා නමුත් තමන්ගේ හිටියා සොයුරියක් රෝහිණී කුමරිය කියලා මේ රෝහිණී කුමරිය පමණක් අනුරුද්ධ රාතන් වහන්සේ දැකීමට පැමිණියේ නැහැ. ඊට පස්සේ අනුරුද්ධ ආමුදුරෝ පණිවිඩයක් කරියා තමන්ගේ නැගණියට මේ මහා රහතන් වහන්සේලාත් දැන් මේ ස්ථානයට වැඩම කළා තියෙනවා. ඒ නිසා මේ රෝහිණී කුමරියටත් ඇවිල්ලා මහා සංඝයා වහන්සේ වන්දනා කරන්නටයි කියලා. ඒ උන්වහන්සේගේ පණිවිඩය ඇරියට පස්සේ මේ රෝහිණී කුමරිය එන්නට අදහස් කළා. ඇය මොකද ඒ ස්ථානයට ආවේ නැත්තේ? මේ රෝහිණී කුමාරියගේ ශරීරයේ තිබුණ පින්වත්නි යම්කිසි කුෂ්ඨ රෝගයක් හැදිලා ශරීරයේ හැම අවලක්ෂණ වෙලා තිබුණා. සමන්ට සෙනග ඉන්න තැනකට මහ ජනතාව ඉන්න තැනකට එන්නට අකමැතිකමක් පොඩි ලැජ්ජාවක් තිබුණා. ඒ නිසා විශේෂයෙන්ම තමන්ගේ සහෝදර අනුරුද්ධාමඳුරුව ඇතුළු මේ සංඝයා වහන්සේ වැඩිවීමට අදහස් කළේ නැහැ. නමුත් තමන්ගේ සහෝදරයා පණිවිඩයක් එව්වට පස්සේ නෑවිදින් ඉන්නත් බෑ. ඒ නිසා රෝහිණී කුමාරිය යම් කිසි දුහුල් වස්ත්‍රයකින් උඩුකය වසාගෙන ඒ තමන්ගේ ශරීරයේ අතපය වසාගෙන ඇවිල්ලා මේ අනුරුද්ධ හාමුදුරට নমස්කාර කළා. එතෙන්දී අනුරුද්ධ හාමුදුරුව ප්‍රශ්න කළා නැගණියනි ඔබ ඇයි මේ ස්ථානයට පැමිණියේ නැත්තේ කියලා. ස්වාමීනි මගේ ශරීරයේ එක්තරා කුෂ්ඨ රෝගයක් හැදිලා තියෙනවා. ඒ නිසා මම ජනතාව සෙනග ඉන්න තැනකට එන්න කැමති වුණේ එතෙන්දී අනුරුද්ධ හාමුදුරුව එක්තරා උපදේශයක් දුන්නා. ඔබ මේ මං කියන කාරණේ කරන්න ඕනේ. එතකොට ඔබට යම්කිසි සාහනයක් වයින් ලැබෙන්නට පුළුවන්. මේ කිඹුල්වත් නුවර රජමාලිගාවට මහා සංඝයා වහන්සේලා වඩිනවා කොච්චරවත්. ඒ වඩින මහා සංඝ රත්නයට ආසන ශාලාවක් කරන්නටයි කියලා අනුරුද්ධහාමුදුරුවෝ දන්නවා. එතකොට මේ රෝහිණී බිද වහනවා ස්වාමීනි මම කොහොමද මේ ආසන ශාලාවක් හදන්නේ මට වස්තුව දීපොළ එච්චර ඇත්තේ නෑ කියලා ඊට පස්සේ අනුරුද්ධ හාමුදුරුවෝ ප්‍රශ්න කරනවා නැගණියනි ඔබට කොච්චරවත් තියෙනවා මේ ආභරණ අතේ පයේ ගෙලේ අඳින පළඳින ආභරණ රාශියක් තියෙනවා. ඒ ආභරණ කොච්චර වටිනවද? ඊට පස්සේ මේ taxeer කොල්ල බැලුවාම මේ දසදහසක් මසුරන් දසදහසක් වටිනවයි කියලා තීරණයක් දුන්නා. එහෙමනම් ඒ ආභරණ විකුණලා මහා සංඝරත්නයට ආසන ශාලාවක් පනවන්නටයි කිව්වා. එතෙන්දී මේ රෝහිණී කුමරිය තමන්ගේ ආභරණ විකුණලා ආසන ශාලාවක් පිළියෙල කළා. මහල් දෙකකට හරි ගැස්සුවා. දෙමහල් ආසන ශාලාවක් හදලා ඉවර වෙලා ඒ උඩුමහලේ වැඩ අවසන් වෙච්ච ගමන්ම මහා සංඝරත්නයට වඩින්නට ආරාධනා කළා උන්වහන්සේ වැඩියට පස්සේ ගිලම්පස කැඳ අවුලපත් ආදී දේවල් වලින් පූජා කළා. කාලයක්ම මේ පූජා කරගෙන යනකොට මේ රෝහිණී බිසවගේ ශරීරයේ තිබිච්ච මේ කුෂ්ඨ රෝගය බොහෝ දුරට සුවපත් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ස්ථානයට වැඩලා මේ රෝහිණී බිසවගේ කලින් තිබිච්ච දරුණු ආබාධාදිය මේ ආසන ශාලාවල් පිළියෙල කිරීමෙන් මහා සංඝරත්නයට අපෝපස්ථාන කිරීමෙන් සුවපත්ච්ච ආකාරය දැනගෙන බුදුරජාණන් වහන්සේ මෙයට මේ සිද්ධ වෙච්ච කුෂ්ඨ රෝගයට චර්ම ආබාධයට හේතුව කුමක්ද කියලා උන්වහන්සේ පැහැදිලි කළා. ඉස්සර කාලේ බරණැස් නුවර බරණැස් රජුරුවන්ගේ ප්‍රධාන බිසව වෙලා ඉන්න කාලේ එක්තරා නාටිකාංගනාවකට එක්තරා වරාංගනාවකට මේ කාමිරියා කියන වර්ගය ශරීරයේ ගැවුණයින් පස්සේ කහන කළු මතුවෙන ශරීරයේ හැමේ ගෙඩි හැදෙන මේ කහබිලියා කියන වර්ගය යම් කිසි තරහක් අමනාපයක් නිසා ඒ නාටිකාංගනාවගේ ශරීරයේ ගල්වපු නිසා ඇය දුකට වේදනාවට පත් කරපු නිසා මේ අකුසල කර්මයක් වශයෙන් දිගට ඇවිල්ලා මේ ආත්මයේදී ඒ රෝහිණී විසවට මේ කුෂ්ඨ රෝගය වැළඳුණා ඒ වගේම බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. ඒ ධර්ම දේශනාවෙන් පසුව ඒ රෝහිණී බිසවට පුළුවන්කම ලැබුණා සෝවාන් ඵලය ලබා ගැනීමට. බලන්න පින්වතුනි අපි සමහර අවස්ථාවල් වලදී යම් යම් අසනීප ඇති වුණයින් පස්සේ ප්‍රතිකර්ම කරනවා. බෙහෙත් හේත් කරනවා. සමහර වෙලාවට බෙහෙත් හේත් හරියටම අල්ලන්නේ නැහැ. බෙහෙත් වලින් රෝගේ සනීප වෙන්නේ නැහැ. සමහර වෙලාවකට අපි බෝධි පූජාවල් පැවැත්වීමෙන් ග්‍රහ පූජාවල් පැවැත්වීමෙන් යම් යම් පුද පූජා ශාන්ති කර්ම විදි පැවැත්වීමෙන් දෙවියන්ට බාරහාර වීමෙන් සමහර වෙලාවකට අපිට පුළුවන්කම ලැබෙනවා ඒ ප්‍රයෝග සම්පත්තිය හේවත් යම් කිසි උපක්‍රමයක් සිද්ධ කරලා හිතන් අපිට ඒ රෝග අපල සමනය කර ගැනීමට ඒ වගේම ඒ ලෙඩ රෝග සංසිඳවා ගැනීමට පුළුවන්කම ලැබෙනවා ඊළඟට පින්වතුනි අපිට කාල සම්පatti, උපදි සම්පatti, ගති සම්පatti, ප්‍රයෝග සම්පatti කියන මේ කරුණු අපේ කුසල කර්මයන් විපාක දීමට උදව් උපකාර වෙනවා වගේම සමහර වෙලාවකට අකුසල කර්මයන් විපාක දීමට කාල විපatti, උපදි විපatti, ගති විපatti, ප්‍රයෝග විපatti කියන මෙන්න මේ කරුණු බලපවත් වෙනවා. කාල විපත්තිය කියලා කියන්නේ යම් කිසි කෙනෙක් නරක කාලයක උපදිනවනම් දුර්භික්ෂ කාලයක උපදිනවනම් දරුණු මිනිසුන් ඒ වගේම ආහාර පාන හිග කාලයක උපදිනවනම් ඔහු උපදින්නේ මේ කාල විපත්තියේවත් අකුසල කර්මයක විපාකයෙන් උපන් පුජ්‍යලයාට කාල විපත්තිය නිසා යම් යම් කරදර වලටපත් වීමට සිද්ධ වෙනවා. ඒ වගේම රජ පවුලක උපන්නත් සමහර වෙලාවකට උපදි විපත්‍ය තියෙනවනම් ඒ කියන්නේ තමන්ගේ ශරීරයේ විරූප වෙලා තියෙනවනම් ඇස් පෙනෙන්නේ නැතුව જાතියෙම ඇස් අඳ වෙලා තියෙනවනම් අතපය කොර වෙලා තියෙනවනම් කන් ඇහෙන්නේ නැත්තම් ඒක උපදී විපත්‍යක් හැටියට සැලකන්න පුළුවන් රාජ කුලයේ උපන්නත් එබඳු තත්වයක් ඇති පුජ්‍යලයකට රාජකම ලබා ගැනීමට පුළුවන් වෙන්නේ නැහැ ඒ වගේම ගති විපත්‍ය කියලා කියන්නේ අපි යම්කිසි විදිහකින් අකුසල කර්මයක් නිසා සතර අපායේ හෝ പ്രേත ලෝකයක හෝ යම් කිස්තැනක උපන්නොත් ඔහුට කුසල විපාක දීම ඊටමත්ම අඩුයි. ඒ නිසා මේ ගති විපත්‍ය අකුසල කර්මයන් විපාක දීමට තව තවත් උපකාර වෙනවා. ඒ වගේම ප්‍රයෝග විපත්‍ය කියලා කියන්නේ යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයේදී මේ වැරදි වැඩ වැරදි ක්‍රියා යම් යම් දේවල් සිද්ධ කළයින් පස්සේ ඔහුට ප්‍රයෝග විපත්‍ය වශයෙන් යම් යම් අකුසල කර්ම විපාක දීමට පහසු වෙනවා. ඒ නිසා අපි මේවා දැනගෙන හැඳිනගෙන කර්ම කියන්නේ මොනවද විපාක කියන්නේ මොනවද මේ කර්ම විපාක ලැබෙන්නේ කොයි ආකාරයකට කියන එක පැහැදිලි කර ගන්න ඕන බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක මෝලීය සීවකනම් පරිබ්‍රාජකයාට මෙන්න මේ විදිහේ උත්තරයක් දීලා තියෙනවා. මෝලීය සීවකනම් මේ පරිබ්‍රාජකයා ඇහුවා මේ සුඛ වේදනා විඳීමටත් දුක්ඛ වේදනා විඳීමටත් උපේක්ෂා වේදනා විඳීමටත් කර්මයෙන්ම මේ හැම දෙයක්ම සිද්ධ වෙනවද කියන මෙන්න මේ ප්‍රශ්නේ. සුඛ වේදනාවේ කියලා කියන්නේ අපි මිනිස්සෙන් වශයෙන් යම් කිසි තමන්ට හොඳයි කියලා අරමුණක් ගන්නකොට ඒකට කියනවා සුඛ වේදනාවේ කියලා. දුක්ඛ වේදනාවේ කියලා කියන්නේ යම් කිසි අවස්ථාවකට අපේ මේ චක්කසෝත ගාන ජීවහා කාය මන මේ කියන ඉන්ද්‍රියයන්ගෙන් යම් කිසි දුකක් ඇති වෙනවනම් ඒකට කියනවා දුක්ඛ වේදනාවේ කියලා. ඒ වගේම සමහර අවස්ථාවකදී අපිට සැපයක් නැතුව දුකක් නැතුව උපේක්ෂා වේදනාවල් ඇති වෙනවා. ඊබඳු අවස්ථාවලදී මේ කර්මයේ විසින්ම ඒවා සිද්ධ වෙනවාද කියන මේ ප්‍රශ්නය මෝලිය සීවක කියන මේ පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කළා. බුදුරජාණන් වහන්සේ මෝලිය සීවක කියන මේ පරිබ්‍රාජකයාට කියනවා මේ ලෝකයේ මේ සුඛ දුක්ඛ උපේක්ඛා කියන වේදනාවන් ඇතිවීමට කරුණු 8ක් හේතු වෙනවා. මොනවද එකක් තමයි පිටෙන් ඇතිවන්නා වූ වේදනා. අනික් එක තමයි සෙම වලින් ඇතිවන්නා වූ වේදනාව. අනෙක් එක තමයි වාතයෙන් ඇතිවන්නා වූ වේදනාව. ඊළඟට වාත, පිත්ත, සෙම් කියන මේවා එකතු වීමෙන් හටගන්නා සම්පූර්ණ සන්නිපාත ආබාධ ඇති වෙනවා. ඒ විදිහට වේදනාවක් ඇති වෙනවා. ඒ වගේම සමහර අවස්ථාවල් වලදී ඍතු විපර්යාස වීමෙන් අපිට ඒ ඒ ඒ තු ලැබුවයින් පස්සේ යම් යම් අසනීප සමහරුන්ට හැදෙනවා. ග්‍රීෂ්ම කාලයේත මේ රක්තවාත ආබාධී දේවල් ඇති වෙනවා. ඒ වගේම විෂම කාරණා නිසා අපිට දුක් වේදනා ඇති වෙනවා. ඒ කියන්නේ සමහර කෙනෙක් සමහර පුජ්‍යලයන්ට යම් යම් වදහිංසා ආදී දේවල් විෂම ආකාරයට පවත්වනවා. ඉතින්දි දුක් වේදනා ඇති වෙනවා. ඒ වගේම ඕපක්ඛමිකෝ කියලා කියන්නේ තමන්ගේ යම් යම් ගති පැවතුම් නිසා, උපක්‍රම නිසා එක්කෝ අනුන් විසින් කරන යම් යම් හේතුවක් නිසා එහෙම නැත්නම් තමන් විසින් සිද්ධ කරගත්තා වූ යම්කිසි උපක්‍රමයක් නිසා මේ සුඛ දුක්ඛ උපේක්ෂා කියන මේ වේදනාවන් ඇතිවීමට හේතු වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කර්මයෙන්ම මේ සියලුම දේවල් සිද්ධ වෙන්නේ නැති වුණත් කර්මයද සුඛ දුක්ඛ උපේක්ඛා කියන වේදනාවන් ඇතිවීමට හේතු වන බව උන්වහන්සේ පෙන්눔 කරලා තියෙනවා. ඒ වගේම අපිට බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු යම් යම් දෙනාගේ චරිත දිහා බලනකොට ඒ කර්මයේ විපාක දීපු ආකාරය අපිට පැහැදිලි කරන්න පුළුවන්. සියල්ලම කර්මයෙන් සිද්ධ නුනත් කර්මය ප්‍රධාන වශයෙන් පුජ්‍යලයාට බලපාන බව අපි මතක තබා ගත යුතුයි. පින්වතුනි අපි අහලා තියෙනවා මොගලන් හාමුදුරුව පිළිබඳව අහපො නැති කෙනෙක් නෑ. උන්වහන්සේ මහා බල සම්පන්න ඊර්ධමතුන් අතර අග්‍රයි, ඊර්ධිවන්තයි. උන්වහන්සේ නොඑක් විදිහේ ප්‍රාතිහාර්ය පෑවා. උන්වහන්සේට පුළුවන්කම තිබුණා මේ ශක්‍රයාගේ වෛජයන්ත ප්‍රාසාදය කියන මේ මහා ප්‍රාසාදය තමන්ගේ පයේ සුලඟිල්ලෙන් සලවන්න පුළුවන්කම තිබුණා. උන්වහන්සේට පුළුවන්කම තිබුණා මේ වක්කල අටක් දික් කරන්නට මත්තෙන් මුළු මහත් ලෝකේ වටා භ්‍රමණය වෙලා ආපහු හිතේ ස්ථානයට පැමිණීමට 이르දි ශක්තියක් තිබුණා. නමුත් නමුත් පින්වතුනි උන්වහන්සේට යම් කිසි කර්ම විපාකයක් ඵල දීලා උන්වහන්සේට පිරිනුවන් පාන්නට සිද්ධ වෙච්ච බව අපි උන්වහන්සේගේ චරිත කතාව හොයනකොට චරිත කතාව ගැන විමසන විට අපිට පෙනී ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අපේ මේ සම්බුද්ධ ශාසනයේ වැඩ හිටපු ලාභීන් අතරින් ඊ타මත්ම ප්‍රකට ඊ타මත්ම ප්‍රසිද්ධ රහතන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේට කියනවා සීවලී මහරහතන් වහන්සේ කියලා. බලන්න පින්වතුනි උන්වහන්සේ සංසාරයේ බොහෝ කාලයකට මත්යෙන් සිද්ධ කරගත්ත කුසල විපාකයක් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලෙදී මේ සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙලා උන්වහන්සේට ලාභීනම් සීවලී අග්ගෝ කියාපු විදිහට යම් යම් සිව්පසය ලබන්න වුන් අතර මේ සම්බුද්ධ ශාසනයේ සීවලී හාමුදුරුවන්ට අග්‍රස්ථානයේ හිමි වුණා. ඒකට හේතුව තමයි උන්වහන්සේ සංසාරයේදී කරන ලද නොඑක් ආත්මවලදී කරන ලද රත්නත්‍රයේ විශේෂ කරන ලද පුද පූජාවන්ගේ ඵල විපාක වශයෙන් උන්වහන්සේට කාන්තාරයක් මැද ගියත් මහ වනාන්තරයක් මැද ගියත් සීවලී හාමුදුරන් වහන්සේට ලැබීම අතින් අඩුවක් නැහැ පින්වතුනි. ඒ වගේම අපේ නොයෙක් අවස්ථාවල් වලදී නොයෙක් කතා දිහා බලනකොට තමන් කරපු පින්වල විපාක වශයෙන් දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලැබීමත් ඒ වගේම පව්වල විපාක වශයෙන් සමහර අවස්ථාවල් වලදී අපායෝත්පත්තිය ලැබීමත් ඊ타මත්ම දුර්ලභ වශයෙන් දුර්ලභ වශයෙන් සමහර වෙලාවකට පව් කරපු එක්කෙනෙක් වුණත් අවසාන අවස්ථාවේහි අවසාන චුති චිත්තය ඒ තමන් සිද්ධ කරගත්ත පින කෙරෙහි යොමු වුනොත් එතෙන්දී තමන්ගේ භවය ගති සම්පත්‍ය ඒකාන්තයෙන් ඇති වෙනවා අපි දන්නවා අපේ ගම්වල අපේ පැරණි පින්වතුන් අතර ශිරිතක් තිබුණා තමන්ගේ මව් දෙමව්පියන් වයසට ගියාට පස්සේ ඔවුන්ට පන්සලට සිල් සමාදන් වෙන්න යන්න බැරි වුණාට පස්සේ වන්දනා ගමනක් යන්න බැරි වුණාට පස්සේ ඒ වගේම යම්කිසි පිනක් ධමයක් කර ගැනීමට ශක්තිය නැති වුණාට පස්සේ අනාථ වෙලා අසරණ වෙලා මරණ මංචකයේ ගත කරන අවස්ථාවල් තියෙනවා. ඒ අවස්ථාවල් වලදී දූ දරුවෝ එකතු වෙලා තමන්ගේ පියා වෙනුවෙන් වයස්ගත ආතා සීයා වෙනුවෙන් යම්කිසි පින්කමක් සිද්ධ කරවන්නට උත්සාහ ගත්තොත් ඒක හොඳ දෙයක්. ඒකට කියනවා ඉස්සර අපි ආසන්න බණ කියනවායි කියලා මරණාසන්න මොහොතේ ගිහිල්ලා හාමුදුරුවෝ නමක් ධර්මදේශනා පවත්වලා ඒ ධර්මය අහලා තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙලා පරිස්කාර පූජා කළයින් පස්සේ ඔහුගේ අවසාන චුති චිත්තේ යම් කිසි විදිහකින් එහා භවයට යන්න ඉස්සෙල්ලා අර කරපු පින්කම ඉදිරියට ආවොත් ඒකාන්තයෙන්ම තමන්ගේ පරලොව යහපතක් ශාන්තියක් සිද්ධ වෙන බව මතක් කරගන්න පුළුවන්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු නම් පරං ධර්ම ශ්‍රවණානි සංසෙන් සියලු දිනාටම නිවන් සැප ලැබේවා ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ බෝතලේ ශ්‍රී කිත්තාරාමය මලගල පරම ධම්ම කිත්තාරාමය යන ඔබය විහාරාධිපති පස්වදුන් කෝරළේ උපප්‍රධාන සංඝනායක ශාස්ත්‍රාචාර්ය පඬිත පූජ්‍යපාද බෝතලේ ඥානේশ্বর නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ Thank you.